නිර්මාණය කරනවා අර ඉන්දියානු ගතියෙන් තොර අපේම වූ ශෛලියක මුද්‍රා නාට්‍යයක්. එතුමා ඒක හැඳින්වුවේ ඉඟිනලුව නමින්. ශ්‍රී රාහුල මාහිමියන්ගේ සැලලිහිණි සංදේශය ඇසුරින් සුවිශේෂී ගුණාංග වලින් යුක්ත මුද්‍රා නාට්‍යයක් ඔහු නිර්මාණය කරනවා. මේ සංගීතය නිර්මාණය කරන්නේ මොහමඩ් ගවුස්. පණ්ඩිත් අමරදේවයන් එවකට WD ඇල්බර්ට් පෙරේරා නමින් ඒ සැලනීන් සංදේශයේ මధుර කාව්‍ය ගීතවත්ව ගායනා කරනවා. මෙතනින් තමයි අමරදේවයන් බිහිවීමේ මඟ පෑදෙන්නේ. මෙහිදී මේ මధుර ගායනයට සවන් දුන් ඩී.බී. ධනපාල මහාචාර්ය දිරවීර සරච්චන්ද්‍ර යන දෙදෙනා පණ්ඩිත් අමරදේවයන් නිර්මාණය කිරීමේලා දීර්ඝ මෙහෙවරක යෙදෙනවා. අද අපි මේ ආමුඛය ඉදිරිපත් කරන්නේ මේ වැඩසටහනේදී එතුමාගේ මුද්‍රානාට්‍ය සංගීතය සුවිශේෂී කඩයිමක් හැටියට සැලකන්න පුළුවන්. අමරදේවයන්ට ශාස්ත්‍රීය ගායකයෙක් හැටියට, වයලීන වාදකයෙක් හැටියට, සරල ගී ගායකයෙක් හැටියට චිත්‍රපට සංගීතඥයෙක් හැටියට මුද්‍රා නාට්‍ය සහ වේදිකා නාට්‍ය සංගීතඥයෙක් හැටියට පරිවේශනාත්මකව කටයුතු වල යෙදෙන්න අවස්ථාව ලැබුණු ඉතාම වාසනාවන්ත කෙනෙක්. අද අපි හිතුවේ එතුමාගේ මුද්‍රා නාට්‍ය පිළිබඳව මතකය අවදි කරන්න. අපි මුලින්ම කරදිය මුද්‍රා නාට්‍යයේ එතුමාගේ සුවිශේෂී කඩයිමක් ඊට කලින් නිර්මාණය කරපු තිත්තපත වැනි නාට්‍යයක ගීත අපිට හොයාගන්නට නෑ. ඒ නිසා අපි ආරම්භ කරමු කරදිය මුද්‍රා නාට්‍යයේ චිත්තසේනයන්ගේ මේ ගීතය ශ්‍රවණය කරලා ඒ ගැන කතිකාවක යෙදෙමු. Oya hoya Oya hoya Oya hoya චිත්‍රසේනයන්ගේ කරදිය මුද්‍රානාට්‍යයේ තේමා ගීතයට අපි ඒ සවන් දුන්නේ. චිත්‍රසේන ඉන්දියානු ආభాසයලත් මුද්‍රානාට්‍ය කරන අතරේ සමකාලීන දීවර ගමක කතා පුවතක් මුද්‍රානාට්‍ය කරන එකම පළමු අවස්ථාව. පණ්ඩිත අමරදේවයන් මේ තේමා ගීතය සහ තේමා සංගීතය එතුමා නිර්මාණය කරනවා. මේ ගීතය නිර්මාණය කිරීමේදී අමරදේවයන් Tamanගේ ගම රටදී අහලා පුරුදු මුහුද ආසන්නයේ ජීවත් වෙමින් අත්දකපු බොහෝ දේවල් මේකට ප්‍රයෝගී කරගත්තයි කියලා එතුමා කියලා තියෙනවා. මොකද මොරටුවේ මූදුකරේ උපන් කෙනෙක් හැටියට නිරන්තරයෙන්ම මේ ඔරු යන්නේ නැහැටි, දැල් අදින හැටි දැකපු අහපු කෙනෙක් නිසා ඔහු විශාරද යාන්තර වෙන්නේ. මේ තේමා සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද අමරදේවයන්? මට මතක් වෙනවා මේ අමරදේවයන් ඒ කාලේ හිටියේ කොරළවැල්ලේ. <laughs> ඔව්. දීවර නිතරම මේ බෙරළබඩ ඒ ඔක්කොම මේ පේන තැනක ගෙදරක මම ගෙදරටත් ගිහින් තියෙනවා. ඔව්. ඉතින් කොහොම හරි මේ ඉතාලම හොඳ ආකෘතියකට ගැනිට ගැලපෙන ආකෘතියකට අර කෝරස් කොටස එකම ඒකල මේ ගායන කෝරස් ගායනය සමූහ ඔක්කොම එකට එකතු කරලා ලස්සනට අනුක්‍රමිකව මේ සංගීතවත්ව ඔව් මේ අන්තිමට මේ නිර්මාණය කරලා නිෂ්පාදනය කරලා එළි දක්වලා තියෙන මම හිතන්නේ මේවා මේ අපි මේ අපේ බැලේ මියුසික් කියන එක වෙනමම අපේ විවේචන ਵਿਚාරයට ලක් කර යුතු දෙයක්. මොකද මේක චිත්‍රපට සංගීතයට වඩා වෙනස්. නාට්‍ය සංගීතයට වඩා වෙනස්. මේක විශේෂම කලාවක් ලංකාවේ. ඔය දැන් පණ්ඩිත අමරදේවයන් ඇත්තටම ජන සංගීතය පාදක කරගෙන බොහෝ නිර්මාණ කරා. ඒවට විවිධ සංගීත ප්‍රකාරවල ආభాසයක් ලබා ගත්තා. දැන් ඔය රතන චංකර් පණිතුමා කියපු අර ජන සංගීතය, ජන ගීතය පාද පාදක කරගෙන යම් යම් අත්දැකීම් එතුමා එකතු කරගත්තා. දැන් මේකෙදිත් අපේ ජන සංගීතය නේද මේ පාවිච්චි කරලා තියෙන්නේ. දැල් අදින ගීතයේ යම්කිසි රාවයක් අනුරාවයක් තියෙනවා. නමුත් නිර්වාණය ස්වതന്ത്രයි. මේක මේ නර්තනය සඳහා කරපු සංගීත කණ්ඩයක් බව හොඳට පැහැදිලි. පැහැදිලි. මම හිතන්නේ අමරදේවයන්ට තමයි විශේෂ වශයෙන්ම යම් යම් විවිධ අවස්ථා ලැබුණේ මේ සංගීතයේ අත්හදා බැලීම් කරන්න. මම ඒකයි කිව්වේ මුද්‍රා නාට්‍යයේ, වේදිකා නාට්‍යයේ, සිනමාවේ වගේ හැම තැනකදීම එතුමාට යම් යම් අවස්ථා ලැබුණා අමුතු ආකාරයට සංගීතය භාවිත කරා. ඒ වාදකයෙක් වශයෙන් වයලින් වාදකයෙක් වශයෙන් මට ඇහෙනවා මේකෙත් අර ඊටාම দ্রুত ලයෙන් වාදනය කරන වයලින වාදනයේ කොටසක් තියෙනවා. ඔව් වයලිනේ ඇත්තටම ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා මේකේ මේ අතුරු වාදන වලදී. හොඳ අපි ඊළඟට තෝරගත්තේ තවත් ගීතයක් මේ කරදිය මුද්‍රා නාට්‍යයේ තවත් ගීත කීපයක් තියෙනවා. අවසානයේ තේමා ගීතයේ මේ මුළු තේමාවම හකුළුවා දක්වන ඔබගේ දෑසින් ගලනා යනුවෙන් ගීතයක් තියෙනවා. අපි ඒක අද තෝරගත්තේ නැහැ. අපි ඊළඟට තෝරගත්තා චිත්තසේනයන් ගේම නලදමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීතයක්. අපි ඒකට සාන්දෙමු. දැස දුවා ගීතය රචනා කළේ මඩවල සත්නායක පණ්ඩිත අමරදේවයන්ගේ තනුව. ගායනා කළේ විශාරද නන්දා මාලිනී සහ අමිතා වැදිසිංහ. දැන් මේ නල කුමරු සම්බන්ධව ගායනා වෙන ගීතයක්. දැන් මෙයත් මුද්‍රා නාට්‍ය අරබයා නිර්මාණය වන්නක්. මේ ගීතේ ඔබ කොහොමද දකින්නේ? මොන වගේ ආభాසයක්ද මේ මේ ගීතේ දකින්න තියෙන්නේ? ඔය දැන් නල දමයන්තිකේ කාව්‍යමය රචනාව මණ්ඩවල රත්නායකගෙත් ඒ වගේම ගීතයත් කාව්‍යමයයි. ඒ වචනවලට පුදුමාකාර විදිහට ගැළපෙන විදිහට අකුරෙන් අකුරට සොරෙන් සොරයට ගල්පලා තියෙන තරමට බොහොම ශාන්තිකර ඒ ඒ ඒ විදිහට ගීය ගීය තනුව නිර්මාණය කරලා තිනවා. මේ තනුවේ මොකද රාගධාරී ලක්ෂණ දකින්න තියෙනවද? ඔව්. පීලු රාගයේ ඡායාව තියෙනවා. හැබැයි පීලු රාගේ කෙලින්ම ඒකට ඇබ්බැහි වල නෙමෙයි යම් කිසි ඡායාවක් තියෙනවා. ඔව්. මොකද අමරදේවයන්ගේ ගීතවල තියෙන විශේෂයක් තමයි එහෙම එක් රාගයකට කොටු වෙන්නේ නැතුව අවශ්‍ය නිදහස භාවිත කරමින් තමයි නිර්මාණය කරන්නේ. රාගයකට කෙලින්ම මේ කොට වෙන්නේ නැතුව ඊට වඩා ලස්සනට නිර්මාණය කරනවා. තව පෝෂණය කරනවා. පෝෂණය කරනවා. ඊළඟට අපි තෝරගත්තේ නාගදම යන්ත්‍ර මුද්‍රා නාට්‍යයේ තේමා ගීතය හැටියට සැලකෙන ගීතය. මේ ගීතයේ විශේෂයක් තියෙනවා. ඒ තමයි පුරුෂයෙකුගේ දේහ විලාසය වර්ණනා කරන කිසිදු කාව්‍යමය රචනාවක් නිර්මාණයක් සාහිත්‍යයේ දකින්නේ නැහැ. ස්ත්‍රී වර්ණනා තමයි බහුල වශයෙන් සාහිත්‍යය අපිට දකින්න තියෙන්නේ. පුරුෂයෙකුගේ දේහ විලාසය පිළිබඳව මේ සුරූපී රූපකාය පිළිබඳව මම හිතන්නේ කොහෙවත් සාහිත්‍යයක සඳහන් වෙන්නේ නැහැ. මේ බොහෝ දෙනෙකු කියන්නේ මෙතන මෙතන පමණමයි මේ පුරුෂයෙකුගේ දේහ විලාසය ගැන කරන වර්ණාවක් තියෙන කියලා. අපි ඒ ගීතයේ සම්බන්ධයෙන් මේ ගීතය රචනා කරන්නේ මාගම්සේකර. ආ buscando සරණේ සීත චන්දන නපාලු සෙවන हर නිර්මාණය පිළිබඳව පණ්ඩිත අමරදේවයන් කළ ප්‍රකාශයක් මා කැමති ඔබ හමුවේ තියන්න. ඔහු කියනවා මේ මෙහි තනු නිර්මාණය ගැන මෙහෙම. ගීතාරම්භයේහි උස්වර පන්තියක් අල්ලා කෙරෙන ආලාප ඛණ්ඩය අනුවේදනීය වූත් අනුරාගී වූත් හැඟීම් දනවනුවස් කෙරුණකි. මෙතෙන්හිදී උපයෝගයකටගත් ගායන ලීලාව සොඳුරු පරිසරයක හුදකලා වූ බව නිරූපණය කරනුවස් යෙදීමි. අනතුරුව යෙදූ කෙටි වාද්‍ය ඛණ්ඩය මගින් සරාගී හද තුල කම්පනය ධ්වනිත කර ඒ කම්පනයේ නැගී එන සිතුවිලි පරපුර ගීතයේ ඉනිග්බිති කොටසෙන් විස්තරණය කළෙමි. මේ පඬිත් අමරදේවයන් මේ තනු නිර්මාණය ගැන කරන විවරණයක්. විශාරද ජයන්ත අරවින්ද. ඔබ මේ ගීතයට මහත්සේ බැඳුණු සංගීතඥයෙක්. මම හිතන්නේ අපට වඩා මෙවැනි ගීතයක තියෙන ශාස්ත්‍රීය ගුණාංගත් එක්ක ඔබ බැඳෙනවා ඇති. කියන්න මේ ගීතය ඔබ කොහොමද දකින්නේ කියලා. මම ඒක තමයි මම අර කලින් කිව්වා වගේ මේ මුද්‍රණාට්‍ය සංගීතය අමුතුම එකක්. <laughs> ඔව් ඒක මේ ඇත්තටම මේ ලංකාවේ අමුතුම එකක් බඩපත් වෙන මේ පණ්ඩිත අමරදේව වගේගේ නිර්මාණ නිසා කියලා මම හිතන්නේ. <laughs> ඔව් ඉතින් අර මේ අවස්ථාවට උචිත විදිහේ පරිසරයක් මාවුමින් වචනයට ගැළපෙන විදිහට ස්වරයට ගැළපෙන විදිහට කොහොම ඊටාම ඒකාබද්ධ ඒකාත්මික කරපු අවස්ථාවක් ස්වරයයි වචනයයි සහ භාවයේ ඔව් මොකද මේ මුද්‍රා නාට්‍ය නිතරම භාවික කලාවක් ඔව් ඒ නිසා ඊටාම විශිෂ්ට නිර්මාණයක් විදිහට අපි සලකන්න ඕන ඔව් අපි මුලින්ම කිව්වා පඬිත් අමරදේවයන්ට තරම් Tamanගේ සංගීත ඥාණයෙන් දස්කම් විස්කම් දක්වන්නට අවස්ථාව ලැබුණ වෙනත් කෙනෙක් නැහැ කියලා. අමරදේවයන්ට ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීමේ අවස්ථාව ලැබුණේ නැහැ. හැබැයි අපි දන්නවා ඒක රටක උපදින එක් පුද්ගලයෙකුට පමණයි ජාතික ගීයක් නිර්මාණය කිරීමේ වාග්ය හිමිවන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කිරීමේ වාග්ය අහිමුණු පඬිතුක අමරදේවයන් අපේ අසල්වැසි මාලදිවයිනේ ජාතික ගීය නිර්මාණය කරනවා. මම හිතන්නේ ඇතැම්මයි මේක අසා ඇති. හැබැයි මං හිතන්නේ බොහෝ දෙනෙකු පණ්ඩිත අමරදේවයන් නිර්මාණය කරපු මාලදීවයින් ජාතික ගීය ශ්‍රවණය කර තියෙනවායි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අපි අද තෝරගත්ත මේ මුද්‍රා නාට්‍ය ගී ගැන කතා කරලා අවසානයේ කෙලවර පණ්ඩිත අමරදේවයන් මාලදීවයින වෙනුවෙන් නිර්මාණය කරපු ජාතික ගීය වාදනය කරන්න ඔබේ දැන ගැනීම සඳහා. Thank you. මාලදිවයිනේ මව් බසින් ලියවුණු මේ ගීතයේ අර්ථය අපට විවරණය කරන්න තේරෙන්නේ නැහැ මේ භාෂාව අපි නොදන්න නිසා. නමුත් පඬිත් අමරදේවයන් මේ ජාතික ගීයක තිබිය යුතු ඖදාර්ය එළිය වගේ දේවල් තේරුම් අරගෙන මේ ගීතයේ තනුව නිර්මාණය කරයි කියලා අපිට හැඟෙනවා. විශාරද අරවින්ද දැන් එතුමා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතය, බටහිර සංගීතය, කර්ණාටක සංගීතය ඇතුළු සංගීත ප්‍රකාර ගණනාවක් දන්න කෙනෙක්. දැන් මේ මාළදිවයිනේ ජාතිකයේ නිර්මාණය කරනකොට එතුමා භාවිත කරලා තියෙන්නේ කවර සංගීත ප්‍රකාරයක්ද? මම හිතන්නේ අර ඔක්කොම දන්න සංගීත සම්ප්‍රදායවල අහකින් <laughs> තියලා තමයි මේක හදන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. සුද්ධ ස්වර බොහොම සරල. අනිත් ඒර 1 2 1 2 කියලා ඉදිරියට ජයග්‍රහයි ලීලාවෙන් ගමන් කරන්න පුළුවන් ඒ විදිහේ රිද්මයක්. <laughs> පදනම් කරගෙන සමහරට මේ ඔය රටේ ජනගීත ඇහුවද දන්නේ පණ්ඩිත අමරදේව ආලා ඒ ආభాසයක් ලැබුවද දන්නේ <laughs> එහෙමත් හිතෙනවා කොහොම හරි ඊටාම මේ සරලවත් ඊටාම ඒ ජාතිය ගියට ගැළපෙන ආකාරයටත් රිද්මය සහ ඒ තනු රචනාව කරලා තියෙනවා ඔව් මම දැන් පණ්ඩිත අමරදේවයන්ට ජාතික ගීයක් නිර්මාණය කරන්න මේ ලැබුණු වාග්ය එතුමා උපරිමයෙන් ප්‍රයෝජනට අරන් තියෙනවා කියලා අපිට හිතන්නට පුළුවන්. අර ඒකටම ගැළපෙන විදිහට අපරදිග සංගීත වහඬ යොදාගෙන නේද? ඔව්. හොඳයි. අද ජනරන්ජන ගීතුලින් අපිට මින් එහාට කතා කරන්න අවස්ථාවක් නැහැ. අපි ඊළඟ වැඩසටහනදී පණ්ඩිත අමරදේවයන්ගේ වේදිකා නාට්‍ය ගී පිළිබඳව කතිකා කරන්න බලාපොරොත්තු වෙනවා. Thank you. ජනරංජනයේ මේවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වයෙන් දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුරීකා පෙරේරා වෙළම්පස්සරු දෙකයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. එෂන් පුවන්